Thank you. කරනු ලබන්නේ. නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චහි භික්ඛවේ ආනිසංසා සම්පස්සමානෝ අලමේව භික්ඛුනා සබ්බ සංඛාරීසු අනුමෝදින් කරිත්වා අනිත්‍ය සංඥං උපට්ඨපේතුම් තීති කෞරණීය යෝගාවචර මහා සංඝරත්නය අනිකුත් මේ නීවාස උපාසක මාතු සම්බන්ධ කරගෙන අපි බ්‍රහස්පති දවසේ පාස්තාවෙන් ලබන ධර්මදේශනා වාරයටයි අවස්ථාව සැලසීලා තියෙන්නේ ඉතින් ධර්මදේශනා සඳහා නැත්නම් දේශනා මාලාව සඳහා හරි අසින් කියනවනම් අපි උදාන පාළියේ සඳහන් වෙන්නේ මේ ගිය සූත්‍රයේ ඉතිරි තියාගත්තා. කොච්චර දුර ගිහිලා තියෙනවද කියනනම් දැන් අපි ඉන්නේ මේ මේ ගිය සූත්‍රය සම්බන්ධ කරගත්ත 50 වෙනි දේශනාවේ. ඉතින් අපයන් බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රයේ સમાප්තිය නැත්නම් මේ දේශනා මාලාවේ අවසානයේ සටහන් ඒ සූත්‍රයට මුල් වෙච්ච පසුබිම ගන්නකොට මේ ශාසනයේ යම් ප්‍රමාණයකට කලකිරිච්ච හිත අවිශ්චිච්ච බුදුජානසිතාම ළඟින්ම ආශ්‍රය කරපු කියන්නේ පූර්වබුද්ධ ශාසනයේ බුදුජාන වහන්සේගේ උපස්ථායකෙක් වශයෙන් කටයුතු කළ මේකේ ස්වාමීන් වහන්සේ ඉදාන කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට උපස්ථානීය කරදරයක් වශයෙන් වැටහිලා තනියම ගිහිල්ලා පැත්තකටලා භාවනා කරන්න අදහසක් පහළ වෙලා ඒ බුදුජාන වහන්සේගේ පැටි කියන අකමැත්ත මට එහෙම කියලා උත්සාහ කරලා අවසානයේ වෙහෙසටපත් වෙලා නැවතත් බුදුජාන වහන්සේ ළඟටම ඇවිල්ලා ඒ Tamanට විච්‍ය පැත්තිය සඳහන් කරන වෙලාවේදී සර්වඥාන්සේ මේ සූත්‍රය මේ කියේ ස්වාමීන් වහන්සේට සඳහන් කරන්නේ ඉතින් එදා මෙදාතුර ශාසනයේ මේ විදිහට අත්නෝමතියට කටයුතු කරන්න ගිහිල්ලා වෙහෙසටපත් වෙච්ච ඇත්තන්ට එතකොට මේ සූත්‍රය බොහොම හොඳ උපදේශ පන්තිය. සාරවත්යන් වහන්සේගේ උපදේශ පන්තියක් වශයෙන් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය සිද්ධියක්. ඒ සාරවත්යන් වහන්සේ ළඟ සාරවත්යන්ගේ පෞද්ගලික ඇසුරේ පත්ලා හිටියත් සමහර වෙලාවට ඒ වගේ අතකඩාගෙන යන්න හිතෙන හිතවිලි එනවා. ඒ හිතවිලි ආවහම ඒ හිතවිලාප කෙනාගේ දෝෂයක් කියන්නත් බෑ. ඒ වගේම ඒ ගුරුවරණා ගුරුනාථගේ අත්දැකීම දරුවචනාසගේ දෝෂයක් කියන්නත් බෑ මේ තමයි කෙලෙස් වල ස්වභාවය. ඒක බොහෝ විට උද්දච්ච චෛතසිකය වැඩ කරන්නේ මේ කාර්යයක් මාර්ගය දක්වා ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කාලේ ප්‍රමාවීම පමණයි. එක පැත්තකින් බලනකොට ඉතින් අර තින මෝරලා මගිනම් ජීවෙන්න කර්ම තියෙනවා නම් ඉතින් මේ වගේ දේවල් වලින් ඒ කාලය කිලී යෑම ඉකිලී යෑම සිදු වෙනවා. නමුත් ඒක දැනගෙන කටයුතු කළොත් නොකළොත් මේ වගේ දේවල් කරන කටයුතු නොකළොත් හිතෙන්නේ මෙහෙම වෙනස් වෙලා අත කඩාගෙන යන්නේ ගුරුවරයාගෙන අරක නිසා, ගෝලයාගෙන අරක නිසා, එහෙම නැත්නම් හිතතුව වැරදි නිසා, ආහාර වැරදි නිසා මොනවා හරි කියලා අපි කල්පනා කරාට ඒ සර්වඥන් වහන්සේ එහෙම කල්පනා කරන බව අපේක්ෂ නැහැ. මොකද හේතුව ආපහු ආවට පස්සේ බාර ගන්න. බාර අරගෙන හොඳ ලස්සන මේ වගේ තුන් හතර පැත්තෙම අංග සම්පූර්ණ සූත්‍ර දේශනා කරනවා. ඉතින් දේශනා කිරීමේ ක්‍රාන්තියේ ඒ වගේ හිතවිලි ආව පළියටම යන්න යන්නේ නැතුව විශේෂයෙන්ම ගියාට පස්සේ උනත් තරහ වෙන්නේ නැතුව නැවත පැමිණිලා හෝ ඒ ගත යුතු වැඩේ කරගන්න. එතකොට කොහොමද මේ සූත්‍රයේ අන්තර්ගත කරුණු මෙන්න මෙවැනි පසුවිමක ඉඳගෙන කලින් දැනගෙන හිටියොත් උදව් වෙන්නේ කියන එකයි අපිට දැන් ඇති ආදර්ශය. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ වාගේ අත්නෝමතිර කටයුතු කරන කෙනා ඉස්ලාම තමන් කල්පනා කරගන්න ඕනේ තමන්ගේ පරමාර්ථතාවම අභිමතාර්ථයේ තාම සම්පූර්ණ වෙලා නැත්නම් ඒ සම්පූර්ණ වීම සඳහා අත්‍යවශ්‍යම දේ කල්යාණ මිත්‍ර ඇසුර බව මෙතෙන්ති සර්වඥාසේ පෙන්නනවා. මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් තොරව අපි ඔය හිතාගෙන ඉන්න දේවල් ලැබුණත් ඒක අවාසියි. නොලැබුණොත් දෙපත්තක් අමාරු වැඩ. ඉතින් ඒ නිසා නිතරම බලන්න ඕනේ හිතට එන මේ හිතවිලි එහෙවමම ක්‍රියාත්මක කරන වෙනුවට විශ්වසනීය වූ කල්යාණ මිත්‍රක කතා කච්චා කරලා මේ කෙලෙස් වල තියෙන වංචනික බවට ඒ ණය රිලවුටි මපදිනා වගේ උදව් කරන්න යන්නේ නැති වෙයි. මොකද සාධනයක් තියෙනවා. මේවා වෙලා විචාදස්ස තියෙන නිසා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ මාර්ගයක් කරන බලාපොරොත්තු වෙනවා නම් එතනදී තමන්ගේ සීලයට ආරස්සාවක්ද තියෙන්නේ එහෙම නැත්නම් අනතුරක්ද කියන එක කල්පනා කරන්න. ඒ ලැබෙන දේ සිව්පදයෙන් වාසි වුණා සීලයට අනතුරුදායක නම් ඉතින් අර ඒ සීලයේ තියෙන වටාකව සලකලා එවැනි තීන්දුව ගැනීමේදී බාහිර විශාල තීන්දුව ගැනීමේදී පස්සම් වෙනවා. ඒ වගේම ගියාට පස්සේ වුණත් එළියට ගියාට පස්සේ වුණත් අත කඩාගෙන ත්‍රිසක් වූ ත්‍රිසං කතා වලටද වැටෙන්නේ වැඩියෙන් Taman ආරස්සා සහිත අල්පේච්ඡ කතා ආදී දස කතාවක් තුළ රැඳෙයිද ඒ විදිහට ගියාට පස්සේ ඉතින් එහෙම ගියාට පස්සේ ගොඩක් වෙලාවට මේ ත්‍රිසං කතා එහෙම නැත්නම් මේ තොටේ වල් පල්ලවට ඇදගෙන වැටෙනවනේ මේ ගියාම සටුනා වගේ හිත කඩා වැටීම සිදු වෙනවා ඒ වගේම විද්‍යාරම්භ කතා වීර්ය වඩන කම්මැලි වෙන්න එපා, ධෛර්යමත් වෙන්න, අත අරින්න එපා, පසුබාන්න එපා, පස්ස බලන්න එපා. ඉදිරියට යන්න කියන පිරිසක් එක්කද වැඩ කරන්නේ. දැන් නැත්තම් දැන් කාලෙව කරන්න බෑ. ඕව කරන්න කියලා අපරාධේ තරුණ වටිනා ජීවිත නාස්ති වෙනවා. මේ හිතලුවක් ක්‍රියාත්මක කරන දා මේ කාලේ කරන්න බෑ කියලා කියන පිරිසකට වැටුණොත් ඒත් පිළිම සිදු වෙනවා. අවසාන වශයෙන් පඤ්ඤා පඤ්ඤා භවිෂති Taman වැටෙන්නේ මීට වැඩි ප්‍රඥාවක් තියන පිටසක් අතරද එහෙම නැත්නම් මෝඩයන් අතර පිටසක Taman රජ වෙනවා. උගදෙනකේ ප්‍රඥාවන්ත පිටස අතර සාමාන්‍ය සමාජ තත්ත්වයට වැඩිය කැමැත්තක් තියෙනවා මෝඩ රැළකට රජ වීම සඳහා. එතකොටත් අර පුලිච්චු කරුණු හතරම අමතක කරලා එවැනි දෙයක තියෙන ආස්වාදයට පැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් වෙන්නේ අවසානයේ ඒ සේවනාජ බාලාණන් කියන විදිහට බාලයන් ඇසුරු කිරීම නොකළ යුත්තක් ආමංගල්‍ය කාරණාවක් නම් ඒ ආමංගල්‍ය ඉල්ලලා ගත්තක් නිසා කරදරයක් වෙනවා. යම් විදියකට ඒවා දැනගෙන නැවතත් කල්යාණ මිත්‍යාසු ලැබිලා ඒ සීලේ පිහිටවලා නැත්නම් සීලය හොඳට කරගෙන අල්පේච්ඡ කතා ආදී දස කතාවත් වල යෙදෙමි. හොඳට වීර්ය කරන වීර්ය අගමනලද වීර්ය ඇති පිටසක් එක්ක ඒ වීර්යයටම ගැළපෙන ඉද කටයුතු කරමින් ප්‍රඥාවන්තයන් අතර ජීවත් වෙනවනේ ඒ කර්ම පහ සම්පූර්ණ වුණාට පස්සේ ඒවා හොඳ බව නැත්නම් පරිසරය සප්පාය බව ගැළපෙන බව තේරුම් අරගෙන ඒ මැත්තේ යම් කිසි කෙනෙක් අසුබේ වඩන්නේ කියලා කියනවා රාග අදහස් ආසාවල් දුරු කිරීම සඳහා මෛත්‍රී භාවනා වඩන්නේ කියලා කියනවා ගැටුම තරහව ව්‍යාපාදය නුරුස්නා ගති අඩු කිරීම සඳහා ආනාපාන සති භාවනා වඩන්නේ කියලා සරුවචනාංශ මේ සූත්‍රයේ උපදෙස් දෙනවා විතක්ක බහුල බව. අපි කියනවා හිතවිලි බහුල බව තියෙනවා ආනාපාන ගැඹුරට යනකොට ඉබේම ඒක පැත්තකින් කරන් තිබ්බා වාගේ අයින් කර ගන්න පුළුවන් සත්‍යයකට එනවා. එහෙම නැත්නම් එහි ඇති බලපෑම නරකුරු නරක බලපෑම අඩු කරලා ආනාපාන ඉස්මතු වෙනවා. අවසාන වශයෙන් සඳහන් කරලා තියෙනවා අස්මිමානී නැති කිරීම සඳහා අනිච්ච සංඥා වඩන්නේ කියලා. ඉතින් මේ අපි පසුගිය දේශනා වාර 3-4 ගත කළේ මේ සූත්‍රය අවසානයේ විකමණිය වෙන මේ අනිත්‍ය සංඥා භාවයේ තබන අස්මිමාන සමුක්ඛාතාය කියන අස්මිමානේ මම වෙමි කියන අහං අස්මි මම වෙමි කියන එක මාන්නයක් කරගෙන ඒ අනුව මම මෙතන අනික් අය එතන මේ අධ්‍යාත්ත අර බහිත්තා කියලා මේ දෙක අතරේ කැපී පෙනීමට ගන්න උත්සාහ නිසා රාගය අස්මිමාන කියන පටන් ගන්න දෘෂ්ටිය ඒ වගේම තණ්හාව මාන ඇති ඒ කියන තණ්හා මාන පිළිබඳව සලකා බලන්න වෙනවා ප්‍රසියුම් කර්ම. ඉතින් මේ තණ්හා මාන දිට්ඨිය වලින් විශේෂයෙන්ම තමයි මේ අස්මිමානයේ කියන මැනීම මමයේ ගහගත්තා මමයි කියලා ගහගත්තා වූ කුඤ්ඤ අනුව ඒ මම නොවන කෙනා මම අජත්ත භයිතා වශයෙන් ඒ ගත්ත මනු ක්‍රමය පවතින තාක්කල් පළවෙනි මාර්ග ඥානපත් යන අමාරුයි මොකද ඒක සක්කාය දිට්ඨිය වැඩි වීමට හේතු වෙනවා. මම වෙමි කියන එක ආස්වාද පක්ෂේ වැඩි වෙන්න හේතු වෙන නිසා අනිත්‍ය සංඥාව ශක්ති ප්‍රමාණය වඩනවා. මෙන්න මේ අනිත්‍ය සංඥාව පිළිබඳ අනිච්ඡානුපස්සනාව පොත ලියන ලොකු ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව වැඩිීමේදී ඊට ආධාරක කරුණු සඳහන් සූත්‍රයක් ගැන හර දක්වලා තිනවා අංගුත්තර නිකායෙන් උපුටාගෙන ඒ සූත්‍රය සඳහන් කරනවා චෛයානිසංසා සම්පස්සමානෝ අලමීව භික්ඛුනෝ සබ්බ සංකාරයේසු අනෝදීන් කරිත්වා අනිච්ච සංඥම් උපට්ඨපේති කියන. යම් කිසි විදිහකට මේ අනිච්ච සංඥා වැඩිීමේ ආනිසංස හයක් දැක දැන ගන්නා වූ, ඇසුරු කරන්නා වූ, අතගා බලන්නා වූ. ඒක තමයි සුතමේ ඥාණයෙන් වෙන්න පුළුවන්, චිත්තාමේ වෙන්න පුළුවන්, නැත්නම් භාවනාමේ වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රත්‍යක්ෂයට අනිත්‍යනා ඥාන අනිත්‍යනුපස්සනාවේ නැත්නම් අනිත්‍ය සංඥාවේ ආනිසංස හයක් දකින භික්ෂුව සියලු සංස්කාරයන් කෙරෙහි මායින් නොකරගත් හිතකි. අනිත්‍ය සංඥාව උපදවා ගන්නට සුදුස්සෙක් වෙනවා. පහසුකම් ඇති වෙනවා. ඒ නිසා ඉස්ලාමයේ අනිත්‍ය සංඥාව පිළිබඳව තියෙන මේ ආනිසංසය කෙනෙක් වටහා ගන්න ඕනේ ඒ මේ කියසුමා ස්වාමීන් වහන්සේට බුද්ධජානනාංශයේ උපදෙස් දුන්නා වගේ තාම සම්පූර්ණ කරගත්තේ නැති මේ චීතෝ විමුක්තිය සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒ කියන්නේ අනිච්ච සංඥාව ඝන බහල් කරගන්නට, ස්ථාවර කරගන්නට, තහවුරු කරගන්නට තිබිය යුතු මානසික පසුබිම් තත්ත්ව හයක් මේකදී කතා කරනවා. මේකත් අපි පසුගිය වාර දෙකේදී ඉදිරිපත් කරගත්තා. ඒකෙදී සඳහන් වෙනවා සබ්බ සංඛාරාචමේ අනවට්ඨිතෝ කායිසති. සියලු සංස්කාරයන් කිසිවක් ඉතුරු නොකොට ක්ෂය වෙමින් පවතිනවා, වැය වෙමින් පවතිනවා කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් සුතමේ ඥානෙට එහෙම නැත්නම් චින්තාමේ ඥාන වලට එහෙම නැත්නම් භාවනාමේ ඥාන වලට අහුවෙන්නේ සීමිත ප්‍රදේශයක්. ආනාපාන සතිය වඩන පරියංක භාවනාය ගත කරන යෝගාවචරයක් සාර්ථක වෙච්චහම ආනාපානී ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිලා නොදැනෙන තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ආනාපානින ක්ෂය වෙනවා. ආනාපාන වැය වෙනවා කියන එක ඉතින් ඒක ටිකක් තහවුරු කරගන්න පුළුවන්. ඒක උනා සැකෙන් බලන්න. මේක වෙන්න පුළුවන්ද? එහෙම වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? ඒ ගාවට මම මොකද්ද කරන්න ඕනේ ආදි වශයෙන් මේ ආනාපානී තුනී වීම. තුනී වෙනවා කියලා කියන්නේ ගොරෝසු තත්ත්වේ ඉඳලා සියුම් තත්ත්වයටපත් වෙනවා. ඒකෙදී කලකොල කරන්නේ නැති විට අතිසු අතිසූක්ෂම තත්ත්වයටපත් වෙලා යම් කිසි කාල පරාසයක් ආනපාන නොදැනියන මට්ටමකට යනවා. ඒක හේතු කීපයක් නිසා වෙන්න පුළුවන් සත්‍යයක් ඇහෙනකොට සත්‍යෙට හිත කියන වේදනාවක් දැනනකොට වේදනාව උග්‍ර වුණා නම් හිතවිල්ලක් දිගේ කියන ආනාපාන නොදැනී කියන. එවනේ මෙතන කියන්නේ ආනාපානයේ හිම මානසිකාරයේ පිහිටද්දී එහි තියෙන මේ ආස්වාස වාරි මේ ප්‍රසවාස වාරි කියලා නොදැනෙන මට්ටම නැත්නම් ආනාපානයක් නැහැ කියන මට්ටමට කායිසන්ති කියන විදිහට මේ ක්ෂය වෙමින් යනවා වැය වෙමින් යනවා ඒක ඉතින් එක සැරයක් දෙසරක් තුන්සරක් පරියන්කේ දුනාට පස්සේ ඒක සැක නැතුව මෙන්න මේ විදිහට කිල්ලලා අපි හිතුවොත් ඒක නැතුණාට පස්සේ මට සද්ද ඇහෙනවා වේදනාව දැනෙනවා හිතවිලි එනවා කියලා කමන්නේ හිතවිලි ආවට මම ඒවල් ගැන සැලෙන්නේ නැහැ මට අත්‍තරම හිතවිලි බහුල වෙනවා මේ වෙලාවේ වේදනාව බහුල ගතියක් දැනෙනවා මේ සද්ද වැඩි කර කන හූරන ගැටියක් දැනෙන. මොකද මේ ඉඳුරන් ප්‍රණීත නිසා. අන්නේ ප්‍රණීත ඉඳුරන් කියන්නේ මේන දේවල් දිහාවත් ගැටුමකින් තොරව නොඒවා කියලා තරහකින් තොරව හිටියොත් ඒ වගේ ටෙන් ටෙන් ටෙන් ටෙන් ට ගෙවාදකට පුළුවන් ගැටියක්. සමහරලාට යෝගාවචරය චිත්ත පරිසංවේදී කියන විදිහට හුදු හිතක් පමණයි තියෙන්නේ කියලා මේ එහාට දකින්න රූපාරාමන නැහැ. නැත්තම් ආරමුණු නැහැ. හිත විතරක් තියෙනවා කියන මට්ටමට කිවා දැමීම සිදුන. ආන්නේ කිවා දැමීම මේ සීමිත රාමුවක් තුළ සිදුවෙන මේ දේ ඕනම දෙයකට භාවනාවේ හිත මනස්කාරයෙන් කරොත් මේක තමයි කියලා සබ්බ සංඛාරේසු. සියලු සංස්කාරයන් කෙරෙහි අනවට්ටිත ස්ථාවරයක් ගන්නෙ නෑ. තහවුරුවක් ගන්නෙ නෑ. පදනම් කරන්නේ මොකද සෑම දෙයක්ම මෙන්න මේ විදිහේ වැය වෙන සුළුයි, ඡේ වෙන සුළුයි, අනිත්‍යයි විපරිණාමයි කියලා මේ ටිකට මෙහෙමනම් හිත යොදා ගත යොදා බලපු දෙයට මෙහෙමනම් අනිත්‍යකත් එමයයි කියලා සියලු සංස්කාරයන් කෙරෙහි ඒ අනිත්‍ය සංඥාවෙන් බලන ගතිය බලන හිත බලන සංඥාව තමයි ළඟ තියනවාද කියලා විතරම කල්පනා කරලා බලන්න. ඒ වගේම සබ්බ ලෝකේච මේ මනෝ නාබිරමිසති. මේ ලෞකික මේ සැප සම්පත් විශ්ේ. හැට සමන්ගේ ඇහැ කියලා ඒකේ ආඩම්බරය ඇහැට දක්න රූපත්. හොඳට ඇහෙන කනක් තියෙනවා කියලා ඒකේ ආඩම්බරය නැත්තම් කන ඇහෙන්නේ නැහැ කියලා ඒක තියෙන කනගාටුව. ඒකට අරමුණු වෙන්නේ ප්‍රිය අප්‍රිය මනාපමනාව සද්ද. ඊගාට නාසය ගන්ධ සුවඳ. ජීවිත රස මිහිර. නැත්තම් අපුල. එහෙම නැත්තම් කායට ලැබෙන ප්‍රිය අප්‍රිය පහස හිතට එන හොඳ නරක හිතවිලි කියන එක තමයි ලෝකය කියලා හරුවත් සඳහන් කරන්නේ. අන්නේ ලෝකයේ අභිරමණය කරන ගතියක් කියලා. මේ ප්‍රිය දේ ලබන්නත්, අප්‍රිය දේ නොලබන්නත් ප්‍රයත්න කරන ගතිය තියෙන තාක්කල් අනිත්‍ය සංඥාවට උනුසන කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඒ ප්‍රිය දෙයක් නැති වෙච්චාම බත්ක කයින් වල පිඟාන බිම වැටලා ගියොත් අනිත්‍ය කියලා කියනවා. තීවි පීනක කෝපි වැටලා කුඩු වෙලා ගියොත් අනිච්චා කියනවා. වීදුරක් කඩච්චාම කලයක් පිටිච්චාම අනිච්චා කියලා කියනවා. ඒ කියන්නේ අර වෙච්ච වේදනාව නැති කරගන්නට කරන කතාව. එහෙම නෙවෙයි ඇහත් රූපයක් කනත් සද්දයක් කියන මේ ලෝකෙහි ඒ කියන්නේ පිටෙන බලුදු වෙන දේ තමයි ලෝක කියන එක සර්වත්‍ය ප්‍රදාගත්තේ සියලු ලෝකයේ කෙරෙහි අබේරමණය කරන්න නැති ගතියක්. අල්ලපදා ගන්න නැති ගතියක් තියෙන්න ඕනේ. නැත්නම් අනිත්‍ය සංඥාව හිතට වදිනකොට එහෙම ගැටිකට එනවා. ඒ එළඹිච්ච දේ විනාශ කරන්න හදනවා කියන එක නෙමෙයි. එළඹිච්ච දේ තියා බලනවා. නොඑළඹිච්ච දෙයක් ගැන ආසාවක්වත් එහෙම නැත්නම් මේ භ්‍රමචර්ය රකින්නේ, අරණ්‍යගත වෙන්නේ, භාවනා කරන්නේ මේ මේ ලාභ කීර්ති ප්‍රශංසා සම්මාන ලබන්න. එහෙම නැත්නම් මේ මේ දාත සම්පත් ලබන්න නෙමෙයි. අන්න එවැනි හැකියාවකුත් අවශ්‍ය කරනවා මේ අනිත්‍ය සංඥාවක් ඉතිතාවු. ඊගාට සබ්බ ලෝකයේච මේ මනෝවුට්ඨිසති මේ සියලු ලෝක ධර්මයන්ගේ හිත නැගී හිටිනවා නොනැගී හිටියොත් ඊගා මරණයෙන් පස්සේ ආයෙ ගිලාල දැන් මේ වෙනකොට මොනවාරි කල්ලලා තියෙනවනම් අන්තිම කොනක ලේසෙක අල්ලලා තිබ්බත් ඒකට භව නිට්ටිය කියලා කියනවා භව නිට්ටියක් තිබුණොත් ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඊගා භවය ඇතිකරන්න එහෙම නැත්නම් මරණයට පස්සේ උප්පත්ති ඇතිකරන්න එහෙම නැත්නම් මේ චිත්තක්ෂණයට පස්සේ ඉන්න චිත්තක්ෂණයත් එක්ක අතරක් නැතුවා වාගේ පෙන්වන්නට බැඳලන්න ගැටලන්න ඒ මේ ලෝකේ ගැලී ගත්ත හිත උදව් උපකාර කරනවා. ගැටලනවා. ඒ නිසා ලෝකයෙන් හිත ඔසවා තබන්න ඕනේ. එහෙම නැත්නම් අපි භාවනා කරනකොට සමාල්ලාවට නික උද්දපාවෙන්නා වාගේ සහල්ු ගති පැටේන පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා ඒක කියනකොට අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා ආයෙත් මෙයාට එතැයි හොඳ සමාධියක් තියන්න ඕන තියෙන්න ඕන සතියක් තියෙන්න ඕන ධ්‍යාන ලැබලා දාති වශයෙන් මේ ලෝකේ නැගී හිටිනවා කියන එක ඇහෙනකොටත් ඒක භාවනා උස්සස් ප්‍රතිඵලයක් වශයෙන් දැනෙනවා. නමුත් ඒ ලැබෙන ඒ භාවනාවේදී ලැබෙන කයේ සහැල්ලු ගති, පාවෙන්නා වගේ ගතියක් තමංගේ මට විතරයි මේක තියෙන්නේ අනුන්ට ඒක නෑ කියලා ඒකෙන් දෘෂ්ටියක් හදාගත්තොත් ඒක නැත්නම් ඊගාදාසෙත් භාවනා කරන්න කියලා අනේ මට මේක වේවා කියලා තෘෂ්ණාවක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් මාන්නයක් ඇති කරගත්තොත් ඒත් කියන්නේ ඒ ඇති වෙච්ච ඉහළට පහළ ඉස්සෙන ගතිය නම් ඇත්ත නමුත් ඒක කෙරෙහි ආය තණ්හා මාන පිපාද. සියලු ලෝකයේ විශේෂයි පාණේ විතියේ අභිරමණය කරන්න නැති ගතියක් මෙන්ම ඔසවාත පිච්ච ගතියක් ඔසවා හිටි පිහිටි ගතියක් තියෙන එක තමයි අනිච්ච සංඥා කියන්නේ නමුත් සාමාන්‍ය ලෝකයා අනිත්‍ය සංඥා දන්නේ නැති කෙනා අනිත්‍ය සංඥා වගේ දෙයක් වඩලා ලෝකෙ මේකට ගැලවෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ එහෙම අනිත්‍ය සංඥා වැඩිම නාස්තික දෙයක් කියලා. කවුලක් කරන මිනිසෙකුට හොඳ නැති දෙයක්. ඉගෙන ගන්න ළමයෙකුට හොඳ නැති දෙයක්. ව්‍යාපාරයක් කරන්න ගියාම ව්යාපාරයේ දියුණුවට බාධා වෙයි. කවදාකවත් අනිත්‍ය සංඥා වැඩිමෙන් මේ වගේ සැහැල්ලුවක් ලෝකයෙන් ඔසවා තැබීමක් තමයි. නමුත් භාවනා කරන එක දන්නවා ඒ භාවනාව නියම අනිත්‍ය සංඥාවක පිටලා කරනවා නම් ඇත්තටම භාවනා කරන්න ඉස්සර වෙලාම ඉඳ ගන්නකොටම තියෙන්නේ භාවනා વિશે හෝ සහැල්ලු ගතියක්. භාවනා વિશે හෝ ලිහිච්ච ගතියක්. ඒකේවත් දැඩි කරලා අල්ලන්න. හරි ගියත් එකයි නැත්නම් ගියත් එකයි. ඒ නිසා වාඩි වීමම සහැල්ලුවට හේතු වෙනවා. ඒ සඳහාම ආරම්භක වශයෙන් මේ අනිච්ච සංඥා වඩලා තියෙනවා. ඊගාව නිබ්බාන තෝණං මේ මානසම් භවිෂ්‍යති. මම මේ කී දේවල් කරන්නේ අර කලින් කියාපු විදියට ලාභයකට සත්කාරයකට සම්මානයකට වෙන මොනකටද ඒකට නෙවෙයි මේ හුදු කෙලෙස් පරිනිර්වාණ නැත්නම් කෙලෙස් දාහේ නිවා ගන්නටයි කියන නිවනට නැමිච්ච හිතක් මෙපිට මොනියම්ම හෝ වෙන ආමිෂ ලාමක අදහසක් තියෙනවනම් ඒක මේ සියලු සංස්කාරයන් විශ්ේ අනිත්‍ය පිටවීම කියන පුළුල් අනිත්‍ය සංඥාවට වාදනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් තමයි එහෙනම් කොහොමද මේ භාවනාවට උනන්දුව ගන්න? කොහොමද මේ භාවනාවට ගැම්ම ගන්න? අපි යම් ලාභයක් ලැබෙනවා නම් ලාභයක් ලැබෙනවා නම් ඒ තරගේ දිනන්න අපිට තියෙනවා ලොකු එළවුමක්. නමුත් ඒ තරගේ ලැබෙන තෑග්ගක් නැත්තම් අපිට ඒ තරගෙ ඉදිරියපත් වෙන්න බැරි ගැතියක්. ඒක නිසා හුඟ දෙනෙක් උත්සාහව පතුරවන්න කටයුතු කරනකොට ඒ නැත්නම් කෙනෙක් භාවනාවට පොළවකට කටයුතු කරනකොට ආංශංශ කතාවක් කරනවා. මේක කෙරුවොත් එහෙම හම් වෙනවා මේක කෙරුවොත් එහෙම හම් වෙනවා. ඉතින් අර එන මනුස්සයා ඉන්නේ ඒකට දිවදි කරගෙන තමයි. ඒක නොලැබී ගියාට පස්සේ ඉතින් ගුරුවරයාට පැනලා භාවනා ක්‍රමයක් පැත්තක දාලා අපරාධ මගේ කාලේ නාස්තුනායි කියලා හරියන්නේ නැහැ කියලා දමල ගහලා යනවා. නමුත් ඒ නිසා බේරුන්ගේ තේරුම් ඇති ක්‍රමය තමයි භාවනාවට පෙළඹෙන්නේ වෙන මොනම දෙයක් කරලා බලන්නේ මේ මේ සංසාරේ දුක දැකපු හිත. ඒකෙන් කොටේට ආයෙ වෙන මොනවක් කරලා බලන්න නෙවෙයි. දැනටම අපි යම් ප්‍රමාණික ඉස්පාසාවක් තරක හිටියත් කොයි වෙලාවකට කොටපත් වෙනවා කියන්නේ. ඒ නිසා දුකටපත් වෙච්ච ගමන් කෙනෙකුට තේරෙනවා එවැනි දුකක් නැතිව ජීවත් වෙන්න හම්බ වෙනවා නම් ඒක තමයි ලොකු වාසනාවක්. වෙන මොනවා ලැබෙන එක නෙවෙයි. ලැබිච්ච ඒ ආවේනික සංසාර දුකෙන් අයින් වෙන එක. ඒ නිසා සංසාර සංවේගයමයි භාවනාවට වේගය. එයින් අපිට මොන දෙයක් හරි දෙන්නක් කියලා භාවනා කරන්න කියන කතාවක්වත් හරියන්නේ නැහැ කාටවත් පොරොන්දු එකක් නැහැ. ඒව සේරම අනිත්‍යයි. මොකද සංසාර දුක ගන්න කෙනාට ඒ දුකෙන් ගැලවී පිළිස මෙතන ඕන කරන්නේ නිබ්බාණය නිවනට නැමෙට හේතුව මේ සංසාර කිසිම තැනක ඇඟිල්ලක් ගන්න තරම් ඉඩක්වත් සැපක් නැහැ. එකම දෙයයි තියෙන්නේ මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන කියන. ඒ නිවන ප්‍රමිච්ච හිත තියෙනවනම් ඒක නාට අර කලින් කියාපු තාලෙට අනෝධින් කරිත්ව අනිත්‍ය සංඥා. සබ්බ සංකාරයේසු අනෝධින් කරිත්ව අනිත්‍ය සංඥා උපට්ඨපේතු. සියලු සංස්කාරයන් කෙරේ මායින් කරගත්ත නැති හිතකි. අනිත්‍ය සංඥා වඩන්ට සුදුසුකල්ලා. ඉතින් මේක ඇත්තටම දැන් ඔය අවුරුදු 20ක් 30ක් විතර අපිට කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊට කලින් මේ මේ ජීවිතයේදී මේ ශාසනය නිවන් දකින්න පුළුවන් කියන එක කිව්වොත් ගුටි කණ්ඩේ. නිවන් ලැබිච්ච හිතක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් අල්ලගෙන ගිහලා වෙස්සක් කොටුවට දාන ඔළුව නරක් වෙච්ච තත්තර දාන එකක් තමයි තිබුණේ බෞද්ධයන් අතර පවා. ඒක කොච්චර අපේ ඉතිහාසගතව තහවුරු වෙලා තියෙනවද කියනවනම් අපි අන්තිම රහතන් වහන්සේට පන්සලට අදිට පුරුදුලා ඉකිය જાතියක්. ඒක තමයි ඉතින් ලොකෝ පික්කම අනේ අන්තිමට අපිට හිටපු රහතන් වහන්සේ කියලා සිගිල්ල වන්දනා කරලා එනවා ආයි නෑ කියනවා. ඒ තරමටම මේක ශාසනයේ බෙල්ල ගලවලා දාලා මේ කඳ විතරයි තිබ්බේ මොන නැහැ. නමුත් සර්වචන සදාකන්‍යක් කෙනෙකුට මේ අනිත්‍ය සංඥාව පුළුල් ලෙස වඩන්න සම්‍යක් ලෙස වඩන්න නම් නිවනට නැමිච්ච හිතක් තියෙන බව නිතර කල්පනා කරන. එහෙම තියෙන කෙනාට විතරයි අර වගේ අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඊගාට සංයෝජනාච මේ පහණං ගච්ඡanti. දැනට තියෙන සංයෝජන කියන්නේ කොකු. දැනට තියෙන බැඳී, දැනට තියෙන හැකිලි ප්‍රහාණය පිණිස යනවා. එන්නේ එන්නේ එන්නේ හැකිල්ල දිගෑරෙන ගතියනවා නම් දැන් දිගෑරෙන ගතියටපත් වේවා කියන හැඟීම තියෙනවනම් ඒ කෙනාගේ අනිත්‍ය සංඥා වැඩෙනවා වඩන්ට සුදුසුසක්. එහෙම නැත්නම් සියලු සංස්කාරයන් විසෙයි සංඥා වඩට සුදුසුසා කියලා කියනවා. එහෙම නැතුව ගුරුවරයෙකුට හෝ ධර්මයට හෝ ශාසනයට හෝ වෙන මොකකට හරි බැඳීම වැඩි වෙනවා. ටිකක් පරිස්සම් වෙන්නේ කොහොමද? ඒ කිසිම දෙයකින් කිසිම තැනක එහෙම දේවල් අගය කරලා නැහැ. පරමාර්ථ වශයෙන් එහෙම නැත්තම් කේවල වශයෙන්. අපි යම් යම් කල්යාණ මිත්‍යාසුරක් ගුරුවරේ ලං කර ගන්නවා. ඒක උපකරණයක් ආයුධයක් වශයෙන්. නමුත් ඒකත් නැතුව බෑ කියන සත්‍ය නෙමෙයි කියන්නේ. ඒ උපකරණේ වැඩ ගත්තන උපකරණයට ගෞරව කරලා පීලා හොදලා පැත්තක තිබ්බා. ඊට පස්සේ තමන්ගේ වැඩේ ප්‍රයෝජනෙ කෙරුවට පස්සේ ඉවරයි. අනිවාර්යයෙන් මොනම දෙයකට හරි සංයෝජනයක් පහළ වුණා නම් ඒ සංයෝජන ධර්ම අයින් වෙලා යන ගතිය, ප්‍රහාණය වෙන ගතිය. ටික ටික ටික ටික වැටෙනවා. ඉතින් සමහරුගේ ඒ ඒ හිතනවා කෙලෙහි ගුණ සැලකීමක් නැතිකම කියලා මේ තමයි උදව්පකාර කළා වූ උත්තර රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ වගේම සීලේ වගේ දේවල් කොහොමද සංයෝජන වෙන්නේ කොහොමද මේක හැකිලක් වෙන්නේ මේ හැකිලක් නොවන තාලෙට ඒවා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන එක බලන්න නම් ප්‍රත්‍යක්ෂ ඥානෙ තියෙනවා ප්‍රත්‍යක්ෂ ඥානෙ ආවට පස්සේ බුදුහාමුදුරනේ වැඩන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ආවට පස්සේ ධර්මයෙන් වැඩකුත් නැහැ ප්‍රත්‍යක්ෂ ඥානෙ ආවට පස්සේ සංඝයාගෙන් වැඩකුත් නැහැ සීලෙන් වැඩකුත් ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉන්නකන් තමයි ශ්‍රද්ධාවයි කෙලෙගුණ සැලකීමයි තියෙන්නේ. ප්‍රත්‍යක්ෂේ උස්මන වශයෙන් මොනවද මේ? ශ්‍රාතනෙන්නේ කොළ කරපා. ඒසර බුදුහාමර පිළිබඳ ශ්‍රද්ධාවක් ඕනේ කරන්නේ. බුදුහාමර පිළිබඳව බුදු වෙච්ච බුදු බුදු ගුණය නියම විශේෂ බුදුහාමර දකින්න. නියම විශේෂ ධර්මයේ දකින්න. සංඝයා බවට පත් වෙනවා සංඝයා දකින්න සීලේ ප්‍රයෝජන දකින්න. ඒකට ඒවට තියෙන අර ලෙන්ගතු භාවය එන්නතරන් විශේෂයෙන් රාග දෝෂ මොහ නිස්සිත බැඳීම අවශ්‍ය කරන්නේ. ඒ අවශ්‍ය කරන්නේ පෘථග්ජන භාවයේ තියෙනකන් තමයි. ඒකත් ගිවි යන தත්තරපත් වෙනවා නම් එහෙනම් හිතා ගන්න පුළුවන් මේ අනිත්‍යත්වය. නිත්‍ය නැති ගතිය. විපරිණාමයටපත් වෙන ගතිය. ඉබෙන දේ කරා පවා භාවනා කරනකොට ඇති වෙනවා. ඇති වෙන තාලෙට කටයුතු කරනවා මිස ඒක ඇති වෙන එක නරකක් කියලා හෝ නැත්තම් මට මේ ධාමී පිළිබඳ සත්‍තාවක් කවුරක් ඇති වෙන්නේ නැහැ කියලා කනගාටුවක් අවශ්‍ය කරන්නේ විපස්සනා කරනකොට ප්‍රත්‍යක්ෂය කරනකොට අස්පනා පිට පේන දේ මිසක්කා යානුමානෙන් ගත්ත කිසිම දෙයක් පිළිබඳ විශ්වාසයක් වෙනවා. විශ්වාස කරන්න ඕනකමක් එන්නේ. ප්‍රත්‍යක්ෂ ඥාන වැටෙනකොට. පච්චක්ක සිද්ධා සිද්ධ වෙනකොට අනුමාන සිද්ධාව සත්‍යීය සිද්ධා කියන විදිහට ඒවා සිද්ධ වෙනවා. ඒවා සිද්ධ වෙනවා මිසක්ක සිද්ධ කරන්න ඕනකමක්. ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව කියලා කියන්නේ අස්පනා අපිට යමක් දකින්නකොට. මේ පය තියෙනකොට පොළවේ පය තියෙනකොට ඒකේ තද ගති, උණුසුම් ගති, සිසිල් ගති ආදී තනිතලා ගති, ගොරෝසු ගති ආදී ගති භාව ස්වභාව ප්‍රත්‍යක්ෂ කරනකොට ඉතින් මේ පය තියෙනකොට මෙහෙම නම් අතින් පත්ලට ඔහොම දැනෙනවා අත්ලටත් ඔහොම තමයි. අනිත් හැමකට මොනවාරි වටන කොටත් ඔහොම තමයි නිසා මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන් ඕනෙම අත්දැකීමක් මේ උණුසුම් බව තුළින් සිසිල් බව තුළින් කියන රූප ධර්ම සේරම වැටෙනකොට මේ පුද්ගලයා ධර්මයේ දැකීමක් සිදු වෙනවා නම් බුදුන් දකින. ඒ වෙලාවේදී බුද්ධානුස්සතිය වඩන්න බුදුන් ගැන ප්‍රශංසා කරන දෙයක් නෑ මේ වැටෙන ධර්මයේම තියෙනවා මේක මෙහෙමනම් බුදුහාමුදුර කොහොම මේක වටහා ගන්නද? වටහාගෙන මේකයි ධර්ම මේකයි පාර මේකයි ශිෂ්‍යයන්ට කියලා දෙන්න ඕනේ කියන එක මොන තරම් තහවුරුවක් උන්වහන්සේට ඇති වුණාද කියනකොට ඒ එන කවුරුවේ තියෙනවා ඒක ඇදහිල්ලක් නෙවෙයි ප්‍රත්‍යක්ෂණයක්. ඒ ඒන එකට කියන අනුමාන සිද්ධාව. අනුමාන සිද්ධ. ඒ කරලා තේරෙන්නේ නැති කොටසක් අපිට තියෙනවා. ඒක සත්‍යය සිද්ධා කියලා බොහෝම සුළු ප්‍රමාණයක් ඇදහිල්ලටම දාලා තියන්නේ ඒක 100ට දෙකක් තුනක් හිටි. අනිත් සේරම ප්‍රත්‍යක්ෂ හෝ අනුමානට වැටෙනවා නම් මේ සියලුම සංස්කංයෝජන ධර්මයක් කෙරේ ප්‍රහාණය දක්වන. ඊගාවට පරමේන සාමාන්‍යයෙන් සමන්නාගතෝ හෝති කියලා කියනවා ඒක ඇත්තම ලොකු සාංශකේ පරිවර්තනයේ තියෙන්නේ නියම ශ්‍රමණෙක් බාටපත් වෙනවා කියන අදහස. සාමාන්‍ය කියන පදේ තියෙන්නේ ශ්‍රමණ කියන පදේ. ඊට තවත් අර්ථයක් මේකට දෙන්න පුළුවන්. සබාව ලක්ෂණ, සංතති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියලා මේ රූප ධර්මයාගේ ධර්මතාවල ලක්ෂණ තුනක් තියෙනවා. මේ ලක්ෂණ තුනේ පෘථග්ජනයා නැත්නම් භාවනා ආරම්භ කරන එක දකින්නේ ස්වභාව ලක්ෂණ පමණයි. ඒකට අච්ඡත්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. කියනවා. ඉතින් ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ මෙහෙමයි. ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ මෙහෙමයි කියලා ආධුනිකයා එක එක වෙන් කරලා හඳුනා ගන්නවා. වම තිනකොට මෙහෙමයි, දකුණු තිනකොට මෙහෙමයි. අත්ල පොළේ වදිනකොට මෙහෙමයි, පත්ල වෙන තැනක වදිනකොට මෙහෙමයි. නැත්නම් පතුල පොළේ වදිනකොටයි අත්ල මේ පාත්‍රයේ සිවුරේ එහෙම නැත්නම් තමයි පාවිච්චි කරන උපකරණයක වදිනකොට මෙහෙමයි කියලා ඒ ඒ ඒ ඒ හැපි විඳි ගැටි වෙන් වෙන් වශයෙන් තෝරා ගන්නකොට ಈ වදින දේ පෞද්ගලික ලක්ෂණක් වෙන්නේ. පරපච්චත් ලක්ෂණ කියලා කියන පෞද්ගලික ලක්ෂණ කියලා කියන. ඉතින් මේක තමයි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කොහොමද තියෙන ওই පෞද්ගලික ලක්ෂණ කිවිදලා. ඉතින් ඕක පහුගිය අවුරුදු 200 හරි ලස්සන කඩාන ගියා. හැම විද්‍යාවක්ම තෝරාගත්තා අපි විශේෂේත්‍ර මේකයි භෞතික විද්‍යාව විශේෂේත්‍ර මේකයි රසායන විද්‍යාව වෙනස්. ඒක ජීවිතය වෙනස්. ඒක අනිකුත් විද්‍යාව විශ්යන්ගේ වෙනස්. ඉතිහාසයෙන් භූගෝලයෙන් වෙනස්. මෙන්න මේකයි මේ භෞතික විද්‍යාව කියන්නේ කියලා ඒගොල්ලෝ ඒකේ රාමුවක් හදාගෙන ඉතින් ඒක විෂය මාලාවල් හදාගෙන විභාග කියලා ප්‍රශ්න උත්තර ලියලා ඉතින් කරගෙන කරගෙන ගියා. ඊට පස්සේ භෞතික විද්‍යාව එහෙම කරද්දී ජීව විද්‍යාවත් එහෙම කරගෙන කරගෙන ගියා. රසායන විද්‍යාත්ය නිසා පහුගිය අවුරුදු වගේ පුදුම තාලෙට ඒ ඒ විද්‍යා විෂයන් වල එයට ආවේනික වූ උපමාන හදාගෙන අපි අනිත්‍යය වෙනස් අපි පෞද්ගලික ලබන ඉතිහාසයේ පෞද්ගලික ලක්ෂණ මේක. භූගෝල විද්‍යාව පෞද්ගලික ලක්ෂණ මේක. භෞතික විද්‍යාව පෞද්ගලික ලක්ෂණ මේක. ජීව විද්‍යාව මේමයි බොහොම ලස්සන කියන්නේ. නමුත් පහුගිය අවුරුදු 40 දී 50 දී මේ සේරම හදාගත්ත රාමු වෙනස් වෙන සුළු බව ආවට පස්සේ දැන් හැම විද්‍යාවක්ම විද්‍යාව කියන වචනේ යොදන්න බිරලච්ච තරමට වෙනස් වෙන සුළු ගතිය ආවම භෞතික විද්‍යාව රසායන විද්‍යාව අතර තිබුණේ මායිම මරියාදාව කඩලා ගියා. ඒ වගේම රසායන විද්‍යාව ජීව විද්‍යාව අතර තිබුණ සීමාවර ඉස්සර වගේ ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් ගතියක් නැහැ. අනිකුත් කිසිම විෂයක් අතර නැති වෙනකොට දැන් මේ සියලු පෞද්ගලික ලක්ෂණ මේ එකක් වෙලා තියෙනවා මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ ඒ විෂයන්ට ඒ ඒ විශේෂීෂ්ඨයට හඳුනා ගැනීමේ මූලික ලක්ෂණ කියලා જાතියක් නැහැ. ඉස්සර ඉඳලා කිව්වා තන්නේ ක්‍රම භෞතික විද්‍යාඥයෙකුට රසායන විද්‍යාඥයෙක් වෙන්න බෑ. රසායන විද්‍යාඥයෙකුට ජීව විද්‍යාඥයෙක් වෙන්න බෑ කියලා. ඒ තරම්ම මේක කොටු කරා. ඉතින් මේක 20 අවුරුදු 200ක් ගියා මේ විද්‍යාලෝකේ. නමුත් සර්වඥාන්ස කියනවා නැත්තම් දැන් කලින් ගුරුවරු කියනවා හත් දවසක් භාවනා කරොත් පේනවා මේ ආස්වාසේ ලකුණු ඔක්කොම අල්ලගත්තට පස්සේ ප්‍රස්වාසයේ ලකුණු ඔක්කොම අල්ලගත්තට පස්සේ විනාඩි දෙක තුනක් යනකොට ආස්වාසය සහ ප්‍රස්වාසයේ සමලකටපත් වෙනවා නැත්නම් ආස්වාසයේ ප්‍රස්වාසයේ තුල දිවිලා යනවා ප්‍රස්වාසයේ ආස්වාසයේ තුල දිවිලා යනවා මේ දෙක බලාගෙන ඉන්නකොට මේ දෙක මැදකුත් මේ දෙකෙන්ම සංකල්ප වෙච්ච මැදකුත් තියෙනවා. එතකොට ඔන්න ආස්වාද ප්‍රසවාස නැති වුණා වාගේ කියලා අපි පශ්චාත්තාප. වෙන්නේ මොකද්ද? අර පෞද්ගලික ලක්ෂණ දිය වෙලා ගිහිල්ලා පොදු ලක්ෂණය. කම්පන චංචල බව, සැලෙන ගතිය. කියන්න බැරි කම. වචනයක නගන්න බැරි ගතිය තියෙනවා. මෙන්න මේ විදිහට පෞද්ගලික ලක්ෂණ මුත්තටම තාරු කරගත්තා පස්සේ නැත්නම් භෞතික ලක්ෂණ තමන්ගේ දැනුම භාජනය පිරුණාට පස්සේ උතුරා වැටෙන්නේ පොදු ලක්ෂණය තමයි. මේ පොදු ලක්ෂණයටපත් වෙනකොට ඒ දිහා බලන්න දෙලිපා. කම්මැලි කරව, නීරස කරව. මොකද අර සිද්ධි බහුල ගතියක් ඒකේ නැහැ. මනබදන ගතියක් නිසා භාවනාවේ පළවෙනි පියවරේදීම 100ට 85ක් 90ක් යෝගාවචර වැටෙනවා භාවනාවේ පාවිලා. ඒගොල්ලෝ හිතන්නේ මේ ගුරුවරයාගේ වැරද්දක්, නැත්නම් ස්ථානයේ වැරද්දක්, භාවනා ක්‍රමයේ වැරද්දක්, තමන්ගේ කරුණේ එනත්නම් සිල් නැහැ. එන මොනවා හරි කියලා අර පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණට යනකොටම ඇති වෙන ඒ රස වෙනස නිසා බොහෝ දෙනෙක් ඒක තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් අර නැත්නම් මේක මමයි, මේක මගේ, මගේ ආත්මය කියාගෙන ඒක පශ්චාත්තාව කාරණාවක් කරගන්න. ඒක උද මේ භාවනා උපදෙස් ලැබිලා තියෙනතෝර භාවනා කළ වැරදිලා තේරුම් ගන්න තියෙනවා මේ පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා නැත්නම් ස්වභාව ලක්ෂණ වල ඉඳලා නැත්නම් අච්ඡන්ත ලක්ෂණ වල ඉඳලා නැත්නම් පච්චත්ත ලක්ෂණ වල ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙනකොටම මේ කියන අනිච්ච සංඥා පිළිබඳ හොඳ අවබෝධකින් නොගියොත් නිත්‍ය සංඥාවෙන් ගියොත් එහෙනම් කුමාර කුමරි සැප විඳපු කෙනෙකුට මොනම තාලකින්වත් මේ කියන්න බෑ ඒක අර බයිබලයේ සඳහන් කරලා තියෙනවා යේසුස් වහන්සේ කොටුවේකට ඉදිකට හිල කියන්න හදනවා. කොටුවේකට කොහොම හරි ඉදිකට හිල කියන්න. ඒ වගේම මේ වැරදි වැඩ කරන මිනිහෙකුට දිවෙන් ආසලකට යන්න හම්බෙන්නේ. ඉන්න මොකක්වත් එපා මේ පෞද්ගලික ලක්ෂණ සුදුවට බල බල ඉන්න ඕනෙම දෙයක්. ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමයක නිරස වෙලා සියලු දේවල් වල තියෙන පොදු ලක්ෂණ මතුවෙනකොටම උගදෙනේ කැලේ. ඒකම දෙන්න පුළුවන් කෙනෙකුට ඖෂධ පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් විදියට. එකම දෙයක් පුළුවන් නම් ඉවර කරගෙන යන්නේ. කාටවත් නෑ. ඊට පස්සේ මේ පොදු ලක්ෂණ වෙන සියල්ලම ඇත්තා වූ මේ ඇති වී නැති වී යන ගතිය. ආස්වාසය ගත්තත් ප්‍රස්වාසය ගත්තත් වම කියලා ගත්තත් දකුණ කියලා ගත්තත් ඉස්සරහට ගියත් පස්සට ගියත් මේ සෑම දෙයකම තියෙන පෞද්ගලික දේවල් හොඳට දැකීමෙන් විනිවිද දකින්න ඒ පොදු ලක්ෂණය දකිනකොට ඒකට කියනවා සම්තතිය කියලා. සම්තතිය කියන්නේ ප්‍රවාහයක් මේකේ තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම දුවට ඒකට සීලවන්තව, සද්ධාවන්තව, ප්‍රඥාවන්තව, වීර්යවන්තව කියලා බැලුවොත් ඒ පැවැත්ම මම කැමති වුණත් අකමැති වුණා සිද්ධ වෙනවා. ඒ වගේම ඒකට ඒකාන්තයෙන්ම දෙවන්නේක් සම්බන්ධ නැහැ. දෙවන්නේක් සම්බන්ධයි කියන එක තමයි දේව නිර්මාණවාදී කියලා කියන්නේ. ඔක්කොම කරන හැමතැනම පැතිරිච්ච සීල් බල සහිත දෙවි කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ පැවැත්ම දැකපු ගැත්තෝ තමයි. ඒගොල්ලෝ හිතුවේ මේක ආත්ම ස්වરૂපය. මේ කාගේ හරි අදෘශ්‍යමාන බලවේගය සර බලධාරී දෙවියන් ආශ්‍රය තමයි මේ ඉන්නේ. ඒ නිසා ඒ අපේ මේ ඉදිරියට කටයුතු යට පැතුරු යට දේව බලය තියෙනවා. ඒකෙන් තමයි මේ වෙන්නේ කියලා. සර්වඥයන් සඳහන් කරා ඕක සිද්ධ වෙන්නේ කර්මජ චිත්තජ තුජ ආහාර නැත්නම් කම්ම නියාම චිත්ත නියාම උතු නියාම ධර්ම නියාම කියන හතරේ මිස ආත්ම ස්වරූපයකටපත් කරන්න කියොත් ඔක වැරදුනොත් අපි ආත්මට සහාය. හරි ගියොත් ආත්මට ස්තුතිවන්ත වෙනවා ආයත් රාග දෝෂ පාලන. මේ ධර්මතා අනිත්‍යතා මෙන්න මේ අනිත්‍යතාවයේ දකින්නකොට ඇතිවෙන නීරස ගතිය තමයි දුක්ඛ සත්‍ය. බලහින්නකොට ඒක පෙරලි පෙරලි තියෙනවා. එකම විදියකට ස්පර්ශ දෙන්නේ. චිත්තක්ෂණයකට ඉන්න දෙන්නේ. ඒ නිසා පණ විත්තක් වාගේ. නැත්නම් වතුර අඩුතරක මාළු තඟලනවා වගේ. නැත්නම් දීකඩකට වහිනවා වාගේ නිට්ටරෝම පෙළෙන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. අන්නේ තවන ගතිය තමයි අනිත්‍ය නම් දුකයි කියලා. මෙන්න මේ අනිත්‍ය වූ දුක් වූ දේ ආත්ම වශයෙන් මම කියන ජීවාත්මය හෝ සියල්ල කෙරේ පැත්තකට පරමාත්මයක් හෝ නැහැ කියලා ගන්න එක අනාත්මයි. මෙන්න මේ තුනට කියන සාමාන්‍ය ලක්ෂණ කියලා. ඕනම දෙයක තියෙන සාමාන්‍ය ලක්ෂණය. ඕක නොදකින්නයි අපි ওই දේවල් වල මතු පිට බලලා මේක ස්ත්‍රියාවක් මේක පුරුෂයෙක් මේක හොඳක් මේක නරකක් කියලා ඒ පිට ආලවට්ටම් කරලා ඒකට තමයි නම් වරන් දෙන්නේ. ඒක දිගේ හොඳට විනිවිද දකින්න පුළුවන් විපස්සනා කරනවා කියන්නේ ඒකයි. විනිවිද දකින්නකොට පේන්න තියෙන්නේ මේ හැම රූප ධර්මයකම තියෙන පාට වියාපෝ තීජෝ වායු කියන හතරයි. මේ හතර තමයි ඇතුළට කියලා බලනකොට ඒකට එකතනක ඉන්න පුළුවන් જાතියක් නෙමෙයි. පටවි ධාතුව මේක තදකම මෙලෙක් ගතිය මේ ගතියත් අතරමාරුයි. බර ගතියත් හැල් ගතියත් අතරමාරුයි. සූදු ගතියත් ගොරෝසු ගතියත් අතරමාරුයි. බොහොම ශීක්‍රේ මාරු වෙනවා. කිසි කෙනෙකුට ලකුණු කියලා නෙවෙයි මාරු වෙන්නේ කියලාත් නෙවෙයි මාරු. තේජෝ ධාතු උණුසුම ශීතලත්ව මාරුවක් වෙනවා. වායෝ ධාතුව ධර්ණ ගතිය සහ සලන ගතිය අතර මාරුවක් වෙනවා. ආපෝ ධාතුව වැගිරෙන ගතිය සහ පිටු කරන ගතිය අතර මාරුවක් වෙනවා. ඔගේ වෙලාවට උදේට අපි එකට හොඳයි කියනවා හැන්දෑවට තායකට හොඳයි. නමුත් මේ මූල ධාතු වල කිසිම කෙනෙකුට වග වෙන ගතියක් නැහැ. ශීඝ්‍ර වෙනස් වෙනවා. අන්නේ ශීඝ්‍රින් වෙනස් වීම දකින්නකොටම ඒකාකාරී වෙනවා. කර්ම වෙනවා, නීරස වෙනවා. එතකොට භාවනායි පාඩ. ඒක දකින්නේ මේ භාවනාවේ වැරද්දක් කියලා. මේකත් දැකලා මේක තමයි මේ දුක්ඛ සත්‍යය මේ පෙන්වන්න හදන්නේ බොහොම ගැඹුරින්. ඒක මේ දේවල් වලට මායින් කරපු, රූප වලට මායින් කරපු, නාම වලට මායින් කරපු, මට මායින් කරපු, බාහිරට මායින් කරපු දෙයක් නෙවෙයි. අනෝධිකත්ව කිසිම මායින් කිරීමකින් තොර සියල්ලම වෙනස් වෙන සුළු බව දකිනකොට ඒ පුද්ගලයා ආත්ම සංඥාවේ හිටියොත් සියදි විනාශාගතයි කියලා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම වෙන්න වෙනවා. ආත්ම සංඥාවෙන් හිටියොත් ළඟ ඉන්න කෙනා මරයි කියන එකත් බොහොම ලේසියෙන් වෙනවා. හිතන්නේම මේ දේ මට කවුරු හරි කරලා මේක කරන්නේ නැහැ ධර්මතාවයක් කියලා. අනාත්මයි කියලා තේරුම් ගත්ත දවසේ හා ගාලා හිනාවක් යනවා අයියෝ මේකනේ සංසාරේ පුරාවට අපි මේ සැලසුම් කරලා අයින් කරන්න හැදුවේ. මේක ආයි කෙරුවට පස්සේ සංසාරයක් නෑ. මේක තමයි සංසාරය කියන්නේ. සංසාරය කියන්නේ මේ විදිහට පෙළ පෙළා තව තවා තියෙන තත්ත්වය. ජීවිත අනාත්ම ස්වරූපයෙන් ගන්න එකට කියනවා පරමේන සාමාන්‍යේන. පරම වූ සාමාන්‍ය ලක්ෂණය. සාක්ෂණේ යුක්තයි. මේක කවුරු කරපු දෙයක්වත් මම කරගත්ත දෙයක්වත් නෙවෙයි හේතුඵල ධර්ම පද්ධතියක්. නයිදං අත්තම් බීපා නයිතම් පරකටං අභක්. මේක තමන් විසින් කර ගන්නා ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි, අනුන් විසින් කරන හෝනියමකුත් නෙවෙයි. සාපේකුත් නෙවෙයි. හේතුන් පරිස සම්භූතං හේතුපක්ඛානිකුත්. හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් හේතු නැති දාසුනික නැති වෙනවා කියලා මෙන්න මේ පරම සාමාන්‍ය ලක්ෂණයක් යෝගාවචරය තියෙන්න ඕන කියනවා. සියලු ධර්ම කෙරෙහි අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය අනුපස්සනාව වඩා. ඉතින් මේක මේ විදිහට යෝගාවචරයේ කොට මේක පහළ වෙනවයි කියන එක මාවට කියනවනම් මේ කැලණි ගඟේ යන වතුර ටිකක් මහවැලි ගඟට ගියා වගේ. අදාපත්. ඒකට කවුරු හරි දෙවන්නේක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒක නිසා ඒ ගලන ප්‍රවාහය හැටියට ඒ වතුර කඳුවක් ආයේ උඩට ගිහිල්ලා මුදුනට ගිහිල්ලා අනිත් කැලණි ගඟේ තියෙන ප්‍රභාවයෙන් මහවැලි ගඟේ ප්‍රවාහයට මාටලා මහවැලි ගඟට යයි කියන එක වෙන්නේ. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ඇල්ලුවොත් මේ මොනවා හරි පාස්තාවකට අම්මා මුත්තා කියවත් කලවන්නේ. ගලවන්නේ කල්යාණ මිත්‍යා දකපු දාසේ තමයි. එතකොට අපිට කල්යාණ මිත්‍යා තෝරනකොට මේ ලකුණු හයෙන් බලන්න තමන් තෝරා ගන්නලද කල්යාණ මිත්‍යා මේ ලකුණු දැනට තියෙන කෙනෙක් මොනවද සම්පේ සංඛාරාච මේ අනවිච්ඡෝ භවිෂති කියලා අනවිච්ඡ අනවච්ඡිතෝ කායිසති කියන එක තේරුම් ගත්ත කෙනෙක් වෙන්න තමන් අදාන අපේ බුදුහාමුදුරුවෝ නැත්නම් මේ මහරතන් වහන්සේලා සියලු සංස්කාරයන් ගෙවෙමින් පවතිනවා කියන ධර්මතාවයේ පිටලාදී ආශ්‍රය ජීවිතයක් තියෙනවා සිවුරු පිටිපාත සේනාසන කිලම්පස ඔක්කොමත් තියෙනවා ඒක තිබුණට හැම වෙලාවෙදීම මේ බලන්නේ මේ සංස්කාර ධර්මයන් නම් ඡේමි පවතින බව වචනෙත් තියෙනවා ක්‍රියාවෙත් තියෙනවා හිතුවපත් වලක් තියෙනවා ඒ වගේම කල්යාණ මිත්‍ය අසුර සබ්බ ලෝකේච මේ මනෝ නාබිරවිස මේ ලෝකේ අබිරමණයක් මොනම දෙයක්වත් මේක මට නැතුව බෑ මේක මට අත්‍යවශ්‍ය කියලා කිසිම අබිරමණයක් වෙන්න බෑ තියෙනවා නම් ඒ කෙනා කල්යාණ මිත්‍රත්වයට ගැලපෙන්නේ නැහැ. මොකද එimheනම් ඒ කෙනා තුල අනිත්‍ය සංඥාව 100% පර තමයි. භාවිත මනසක් ඇති කෙනා කියලා කියන්නේ අභිරමණයක් නේ. ඒකෙම සබ්බ ලෝකේත මේ මනෝ වුට්ටයිසති හිත ලෝකෙන් එසවිති. කදාපත් ලෝකේ බදාගෙන, ගිලගෙන, චිප්ප වැරදකන ආලිංගනය කරන්නේ ලෝකෙන් ගිලිහිච්ච හිතකින් තියෙන්නේ ඒ කියනවනම් නිකන් මේ අහසේ ඉගිලෙන කුරුල්ලෙක් පොළොව දිහා බලනවා වගේ නැත්නම් චන්ද්‍රිකාවක් ඉඳලා ග්‍රහ ලෝකයක ඉඳලා මේ පොළොව දිහා බලනවා වගේ බලනවා මිස මේකේ කොටසක් අල්ලගන්න අයිතිවාසිකම් කියන්නේ මේ මේ ශිල්ප දක්වන කොටස් ලෝකෙන් ගැලවිච්ච හිතකින් මම මෑත් කරගත්ත හිතකින් මුත්තක චේතසික හිත කියලා කියනවා මුදවාගත් හිතකින් විචෝගල කතා කරලා කියන්නේ තමන් ජීවිතයේ මිදිච්ච හිතක් ඇති කරගන්නවා දායකයාගෙන් මිදිච්ච හිතක් ඇති කරගන්න. කිසිම දවසක ඒවට බැඳීමේ හිතක් මේ දේ මට ඕනයි කියලා හැඟීමක් ඇති වුණොත් කවදාකවත් මේ අනිත්‍ය සංඥාව ගන්න. එකෙන් අදහස් කරන්නේ මේ ඉන්න දායකයෝ අයින් කරන්න හදනවා, සිව්පස්සේ අයින් කරන්න හදනවා. ඔය පාවිච්චි කරනවා ඒක ප්‍රයෝජනේ නවත්වා. ඉතින් එහාට ගියේ යමක් නැහැ. අන්නේ විදිහට ලෝකෙන් ඔසවා තැබුව හිතක් තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍රෝ ගාව තියෙනවා කියලා බලන්න. ඒ වගේ නිබ්බාන කෝණන් මේ මන සම්භවිසති හැම වෙලාවෙම මේ සියලුම ප්‍රයත්න කරන්නේ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න නැත්නම් සාක්ෂාත් කරගත්තා වූ නිවනේ ගුණ ලක්ෂණ ගුණ දක්ෂත ගුණ ලක්ෂණ දක්වන. ඒක එහාට ගිය දෙයක් නෙවෙයි. වෙන පරමාර්ථයක් නෙවෙයි. මම මේ කියන්නේ දෙවෙනි වටේ වටේට තමන් වශයෙන් යෝගාවචරයට මේ නිවන අරමුණු කරගෙන ඉන්න බැරි නම් අනිම නිවන අරමුණු කරගත්ත කෙනෙක් ඇසුරට යනකොට අන්න ඒ ඇසුරෙන් එනවා ලොකු ආభాසයක්. අනේ ආభాසය අවශ්‍යයි. එහෙම නැත්නම් කන්නිකගේ වතුර මහලිකාට ගෙන්චා වගේ දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි දේ දැකලා ඒකට අගය කරන ගතිය තියෙනවනම් නිවන නැමිච්ච ගතිය තියෙන කල්යාණ මිත්‍රගේ ඇසුර තියෙනවනම් ඒක ඉතින් බොහොම ඒකට බුද්ධ ශාසනය කියලා කියයි. වටිනාම දේ කියලා බුදුහාමුදුරු කියන්නේ ඕක තමයි. ඒ වගේම සංයෝජනාච මේ පහණං ගච්ඡanti. දැන් කියනවා සංයෝජනේ කොයිවා ටික ටික ටික ටික ටික ගෙවෙන. ඒ නැත්නම් ගෙවිච්ච සංයෝජන ගෙවිච්ච බව පේන විදිහ කතා කතා කරනවා ක්‍රියා කරනවා. හිත පවත්වනවා. එවැනි කෙනෙක් එක්ක දැන් මම යෝගාවචරයක් විදිහට එවැනි කෙනෙක් දැකලා ඉවරලා මම ඒ පුද්ගලයාගේ සංයෝජන පවත්තන්න ගියාට ඒ පුද්ගලයාගේ කිසිම මායින් කිරියක් මායින් කෙරුවා නම් එහෙම කෙනෙක්ගේ ඇති වැඩකුත් නැහැ මායින් කරගත්තේ නැති හිතින් ගත කරන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනවා කියන එක ලේසි නෑ. අපි හිතනවා මේ ජීවිත පරිත්‍යාගයෙන් ගිහිල්ලා මෙහෙම කරන නිසා මං ගැන හොයයි මං ගැන බලයි කියලා හැඟීමක්වත් තියෙනවනම් කවදාකවත් මේ අනිත්‍ය සංඥාව 100ක් වඩන්න ඒ ගුරුවරයාගෙන් වැඩකුත් නැහැ, කල්යාණ මිත්‍රයන් වැඩකුත් නැහැ, තමනුත් ඉන්නේ අසරතක්. මේ සංයෝජනය නැතිකම උතුම් ගුණයක් වුණාට ඒ පුද්ගලත් එක්ක සංයෝජන හදා ගන්න දකලන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නේ තමයි ආත්මාර්ථකාමිකම. උසහාසවත්ති පැහැදිලිව සදා කරා පින්නා මංචකේදී මම සංඝයා කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. සංඝයා මා කියලා අපේක්ෂාවක් තියාගන්න එපා. ඒතකොට සංඝයා අසරණයි. මේ අසරණකම තමයි උන්වහන්සේ පෙන්වන්න දන්නේ උඹලට කවුරක්වත් තරණක් නැහැ. උඹලගේ තරණමයි. බැරි වෙලා හරි. තව කෙනෙක්ගෙන අපේක්ෂාව කියලා පිඳුනොත් අපේක්ෂා බින්දින බින්දිනම ඒක දෙකක් නෑ මේකේ මීටටි බහක් නිසා සරණක් නෑ සංයෝජන නැති කෙනෙක් උතුම් කළ සලකන්නමුත් එයත් එක්කවත් එපා පෛරුපාසානකමක් ඇති කර ගන්නවා ඒකට වෙන්නේ බලාපොරොත්තු සුන් වෙන. එහෙම දක්ෂයා කවදාකවත් එහෙම පැතීමක් ඇති කරන්න ඉඩ තියන්නේ. ඉඩ තිබ්බනම් ඒක නෙවෙයි මේ සාසනය කියන්නේ. ඒක නෙවෙයි මේ අපි අතර පවතින කල්යාණ මිත්‍රත්වය කියන්නේ. ඒ නිසා සංයෝජන නැති කෙනෙක් හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ පුද්ගලයා අපිව සිපවරද ගනි, අපි සාක් වේලා ගනි, අපි ආගේ යාළුවගේ කාණ්ඩ වට ගනි කියලා හිතා තමයි. එහෙම හිතුවොත් එහෙම හිතලා තමයි අපි හිතන්නේ අපි යන්න හදන කෙනෙක් ළඟට ගියාම අපිට විශේෂයක් කළ සලකයි කියලා. ඒ කියන්නේ එහෙම තියෙනවනම් එහෙම කෙනා සෑහෙන අඩුපාඩුකම් තියෙනවා කියලා හිතා ගන්න. ඒ නිසා සබ්බ සංයෝජනාචමේ පහණං ගච්ඡanti පරමේනත සාමාන්‍යේන සමන්නාගතෝ හෝති අන්තිම වූ සාමාන්‍ය ලක්ෂණ මේක අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හැම වැඩ කිරීම පේන්නේ. ඒක පිළි අරගෙන කටයුතු කරන බව හෝ ඒක 100 100ක් අදහාගෙන ඒක තේරුම් ගන්නාසුළු ගතියෙන් ගත කරන කල්යාණ මිත්‍රෙක් වුණත් තෝරගන්න. ඇත්තට මේ විදිහට බලනකොට මේ ගස්කල් හරිසෝ. ඒවතේ කිසිසේත්ම නේ හොඳට අපිට කියලා දෙනවා මේ චලය, මේ ගින්න, මේ හුලඟ මේ ධර්ම ධාතු උත්තම හොඳ කල්යනා මිත්‍රෝ තමයි. ඒක කවදාකවත් දැකීමක් ඇති කරගන්නෙත් නෑ සම්පූර්ණ සුද්ධම සුද්ධ ධර්මතාවයක් අපිට වෙන්න දෙනව නමුත් අපි කැමති නෑ එහෙම දෙයකින් ධර්මයක් කරගන්න. අපිට ඕනන්නේ ඔඩොක්කේ තියන තනින්ම කිරිකෝයි කිලින්ම ධර්ම බඩටම ඔක්කොටම දාලා දෙයි කියන. එහෙම තීරණ මතක තියන කවදාකවත් ධර්ම නෙවෙයි. කවදාකවත් මේ මිත්‍යෙකුත් නෙවෙයි. කල්යාණ මිත්‍යාගේ ගතිය තමයි ඒ ධර්මයේ මුලින් මුලින් එක පුරුදු කරලා මේ ගහෙන් ගලෙන් ගොලකින් වැස්සෙන් අවුගේ හැම එකීම ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට ගියාම ඒක කිසිම මොකදක් පිටින් හිටන්න. ඒ නිසා කල්යාණ මිත්‍යෙක් හඳුනා ගන්නවා කියන්නත් අතරම මේ අනිත්‍ය සංඥා වඩන්න කල්යාණ මිත්‍යෙක් ඕනේ. මොකද කල්යාණ මිත්‍යෙක් හඳුනා ගන්නත් දේශම ක්‍රමය තමයි මෙන්න මේ ගුණ ටික තමයි පිළිපිටවගන්න. ලාවට හරි Taman තුල පිහිටියා නම් ඒ ಗುಣ පිහිටන කල්යාණ මිත්‍යට දහසකින් වඳින්න පුළුවන්. මොනතරම් අමාරු වැඩක් මේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි තමුත් එන්ටෙන් ටෙන්ටෙන්ට ඒ ස්වාධීන తত্ত্বය පිරිච්ච නැති මේ චේතෝ යුක්තිය සම්පූර්ණ කරගන්න පුළුවන්. එනිසා කල්යාණ මිත්‍යා තෝරනකොට දුවට මේ ධර්ම 6 තේරුණා. ඊගාවට ගත්තොත් ඒ කල්යාණ මිත්‍යාට සපයාගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා තමයි සීල වෙන්න. සීලවත් වෙන්න. සීලවා හෝති කියලා. මේ සීලයේ තියෙන උච්චරම. සීලයක් රකින්නකොට අපිට තේරෙන්න ඕනේ මේ මේ සියලු සංස්කාර ධර්මයන් ගෙවි ගෙවි යන බව. සීලය සංස්කාරයක් කරගන්න එපා. සීලය දඬුවටක් කරගන්න එපා. සීලය දඬු කඳක් කරගන්න එපා. කුරුසයක් කරගන්න එපා. කරගත්තොත් ඕක අල්ලගෙන බදා ගන්න පටන් ගන්නතර පස්සේ කවදාකවත් ගැලවීමක් එන්නේ නැහැ. ඒ වගේම සබ්බ ලෝකේච මේ නාබිරමිෂති කියුවාම මේ සීලයවත් අබිරමණය කරන්න යනවා. සීල ප්‍රයෝජනේ දරගන්න මේ සීලෙත් තියෙන්නේ මේ ජීවර ධර්මයන් නිවන් ධර්ම නෙවෙයි කායික වාචික දුක්චර්චන අතකරන එක මිසක් ඒක ප්‍රයෝජනේ සලකලා වැඩ කරන මිසක මම සීලවන්තයි කියලා ඒක අබිරමණය කරන්න ගත්තොත් අනිකක් සීල් නැහැ කියලා පහත් කළ සලකන්න පටන් ගන්නවා. ආදියන්නේ. ඒකට සීල වෘත්‍යයක් වෙන පරාමාශයක් වෙන සීලය. ඒ වගේම මනෝ වුට්ඨ හිස්සන්ති. සබ්බ ලෝකේච මේ මනෝ වුට්ඨ හිස්ස කියන්නේ මේ සීලය හදාගන්න සීලය නැගිටලා සමාධියට. සමාධිය නැගිට ප්‍රඥාවට. දැන් සීලය බදාගත්තොත් ඊතරම අහුවේ. ජීසා සිල් රකින්න ඕන. උත්තර සීලය කියලා කියන කොටිම කියනවා පන්සිල් රකින්න කෙනා අට සිල් ගැන අපේක්ෂා පිටව ගන්නවා. අට සිල් රකින්න එක නානව සිල් ගැන සීල අපේක්ෂා පිටව අධි සීලයට. නවසිල්ලක් නෑ දස සීලෙට උත්සාහ කරන්න. ගහට දස සීල. ඒ සාමනීර දස සීල. ඊට පස්සේ උපසම්පදා සීල. ඒ ටික ටික ටික ටික මේ අනේකයි තියෙන මිසක් මේ අල්ලගත්ත සීලෙ එතනම අභිරමණය කරන්න පටන් අරගත්තොත් ඉතිරි ගමනේ ඒකෙම ඇනේ. දුවන බයිසිකල් එකක් උඩට ફોකස් එක ක්ලියර් දැම්මොත් එහෙම දඩස් ගාලා බ්‍රේක් ගන්න ඕනේ. බාරකට අද වෙනවා ස්පෝක් එකකට අද වෙනවා ඔක්කොම අද වෙලා හිටියා. ඒ වගේ තමයි මේ ඇවිදින සීලයක් තියෙනකොට මේ සීලේ මගේ කියලා අල්ලගෙන ඉන්න. සීල ලෝකයේ මේ අභිරමණය කිරීමක් හෝ එහි ගැලී ගැනීමකුත් නැහැ. ඒ වගේම නිබ්බාන කෝණම් මේ මානසම් භවිෂ්‍යති කියනකොට නිවනට යන්න නම් ඒ සීල සමාධි ප්‍රඥා ක්‍රමයෙන් ගෙවක් ගන්නවා. ඉතින් සීලවන්ත වෙනකොට, කල්යාණ මිත්‍යා තෝරනකොට වගේම ඒ සීලේ ප්‍රයෝජනෙයි සලකන්න නම් මේ කියන අනිච්ච සංඥාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙන මේ ලකුණු තමයි හොඳට තේරෙන්න ඕනේ. පහළ බාලාංශ ඉගෙන ගන්න පහළ බාලාංශේ පන්ති ලොකුයි තමයි. ඒ විභාගේ ලොකු. ඔය දෙකට ගියාට පස්සේ ඒකෙච්චර ගියා. තුනට ගියාට පස්සේ හතරට ගියාට පස්සේ 10 වෙනි 15 වෙනි 11 වෙනි පන්ති සමත් වෙනකොට එක එක පන්ති පුංචි කරනවා. ඒක නැත්තම් අධ්‍යාපනය දියුණුවක් නැහැ. යම් තැනක අපි නතර වුණා නම් ඉන්නේ ආට පිටවනවා. ඒ නිසා කොත්තනකවත් මේ කල්යාණ මිත්‍යෙන් තුල හෝ සීලේ ඒ වගේම අපිච්ච කතා ආදී දස කතා වස්තුල ගත්තත් අස්තිකට කතා කරලා කතා නතර වෙච්ච තැන තමයි හරියන්නේ. ඕ ලක්ෂය ඕ ප්‍රණීත විචිත්‍රයි හොඳට බණ කියනවා කියලා කිව්වොත් යාඩු පාඩුවක් තියෙනවා. ඒකත් නතර වෙච්ච දවසේ තමයි මොණි තත්ත්වයටපත් වෙනකොට තමයි මේ මාර්ගඵලයක් ලැබෙන්නේ නැත්නම් නිසද්ද භාවය ලැබෙන්නේ විවේකී ලැබෙන්නේ. ඒක අපිච්ච කතා හොඳයි තීසක් කතාවට වැඩිය. මොකද ඒකේ ක්‍රමේ ක්‍රමේ අඩුවක්. කල්‍යාණ මිත්‍යාතුල දකින්නත් ඕනේ. සීලය අතින් දකින්නත් ඕනේ. Taman Taman වශයෙන් දකින්නත් ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් බලන්න ඕන කරන කතාව අඩුවෙන් කරන්න. ඒ ඕන දෙයට ප්‍රයෝජන කරන්න. නොකර නිකන් ඉන්න පුළුවන් නොකර නිකන්. ඒ වගේම විරි ආරම්භ කතා. තමයි විරි ආරම්භ වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රෙක් වගේම සීලේ වගේම කතා වලින් අතර වෙනවා වගේ වීර්ය ආරම්භ. ඒ සෑම වීර්යයක්ම කෙරෙන්න තියෙන්නේ මේ කියන සීල සංස්කාරයන්ගේ මායින් කරගත්තේ නැතුව සීලකේ ස්ථාවර ගන්න නැතුව ගෙවා දැමීමේ වීර්යයක් මිසක් ආවා. ඔය අතරමඟදී හම්බෙන පුංචි පුංචි પરමාර්ථ වීර්ය પરමාර්ථ කරගන්න යනවා. ඒ වගේම වීර්ය ඉස්සරහට යනකොට යනකොට වීර්යයේ ආරම්භක වීර්ය ඉතාමත්ම සද්ද ඉල්ලුමක් සහිතයි. විශාල කැපකිරීම වැය කිරීම කරන්න වෙනවා. පග්ගහිත විදියට යනකොට සාමාන්‍ය පවත්තාගෙන යන්න ඉස්සරයි. පරිපූර්ණ විදියට යන වීර්යයක් ඇත්තෙම නැහැ. සාපු ගැම්මට වැඩි විදියට පටන් ගන්න. එතෙන්දිත් මේ ආරම්භක විදියේදී වගේ තරවන්න පටන් ගත්තොත් ඉතිං ගමන වෙන්නේ. ඉස්සර මට මතකයි අපිට ඒ කුෂ්කාර පාඩම් දෙනකොට වැසියක් හරි එලිච්චක් හරි වදන වෙලාවට කළ යුතු රාජකාරි ගොඩාක් කියලා තියෙනවා. බලන්න කියලා ඒ ප්‍රසූතියට ගොවි අවශ්‍ය කළ යුතුයි. අන්තිමට දැනගත්තා මේ සෑම දෙයකින්ම වැස්සිට අමාරුයි දැන් කරන්න මොකද වැස්සි පිටිකොඩ උදාලා ටෙලිවිෂන් කැමරා ගත්තා තමයි පාලන තියෙන කැමරා ස්ක්‍රීන් එක දිහා බලන්නේ. ඒ ප්‍රകൃතියම වදන් කරලා ඉංගිලි ගහින් සම්පූර්ණ කරලා එතෙන්ට එනකන් යාට කණ්ඩ පොඩ දෙනවා ඇත්ත. වදන වැඩි යනකොට ඉංගිලි ගන්න. ඉංගිලි කොයි දේ කෙරුවත් බලන්න. දෙන්නට කියන්නත් බෑ. ස්වභාවයෙන් වෙලදී හොදයි. ඒ වගේ භාවනාවේදී ඒ අංකයට දරුව වදන වෙලා වෙනවා නේ නැත්තම් මාර්ග ඥානෙ සම්පූර්ණ වෙන වෙලාවේ ඵල ඥානෙ ලබන්නදී කරන්නේ නැහැ. වීර්යකුත් නැහැ. අනේ එතනදී තරවන්න පටන් ගත්තොත් වීර්ය කරන්න පටන් අරගත්තොත් සිකතාපත් එක කුච්චිත ලාභයක් වෙන නිසා වීර්යය පවා මේ වෙනස් වෙන සුළු ගැතිය පරිණාමය ඉස්සර තිබුණු දේ බෑ අලුත් දේට ගැලපෙන සුළු විදියට වීර්ය එළඹ සිටි වීර්ය තියෙනවා. නමුත් ඒක ක්‍රියාකාරී වීර්යක් නෙවෙයි ඥාන සංප්‍රයුක්ත වීර්යක් වඩපත් කරන්නේ. ඉතින් ඒකේ එක එක මට්ටමේදී කොහොමද බුදුහාමුදුර ළඟට එළමෙක් කියලා දෙන්නේ. සුභාචරය ආදරෙන් ගන්න තියෙන වීර්ය අවස්ථානෝචිතව තැනට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම පඤ්ඤා හොති කියලා කියනවා. ප්‍රඥාවන්ත වෙන්න යෝගාචරේ ඒ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මෙන්න මේ කරුණු ටික මේ අනිත්‍යත්වයට උදව් කරනවා. මේ අනිත්‍ය ලක්ෂණ හය තේරුම් අරගෙන ඊට යාදෙන වැඩද මම කරන්නේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලෝකයේ තියෙන භෞතික විද්‍යා ප්‍රඥාව, ජීව විද්‍යා ප්‍රඥාව, රසායන විද්‍යා ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. මේ සෑම දෙයක්ම මේකට අපලයි. ස්වභාවික ඥානයි තන්වැසි නුවණ කියලා කියන ස්ථානෝචිත ප්‍රඥාව ස්ථානෝචිත ප්‍රඥාව ගන්නයි ගුරු උදව් කරන්නේ. හැමදාම නිසා ගුරු රැඳගෙන උදව් කරන්නේ තමන් දැනගන්න ඕනේ භාවනා ජීවිතයක් වෙනකොට මෙන්න මේමයි මේ වෙලාවේ මම ක්‍රියා කළ යුත්තේ. මම අනිත්‍යත් පැත්තටයි මේක වෙනස් වෙන දෙයට සූදානම් වීමක් වශයෙන් කරන්නේ. දන්නා තැන සිට නොදන්නා තැනකට යමයි මේ කරන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය වීර්ය, අවශ්‍ය ප්‍රඥා මාර්ග තියෙන්න ඕන කියලා තමා තුලින්ම කමට අනුසුද්ධ වෙන ගැතියක් පහනක් කරනකොට එනවනේ. අන්න හිතා ගන්න පුළුවන් මේ එක එකට මේ අනිත්‍යතාව පිළිබඳ කරුණු හයයි මේ මේකේ සූත්‍රයේ සඳහන් කරපු මූලික කරුණු අතර තමන්ගේ ස්වාධීනත්වයක් එන්න පටන් ගන්නවා. තමන් චේතෝ විමුක්තියක් එන්න පටන් ගන්නවා. බැඳීම් වලින් අයින් වෙන ගතියක් එනවා. එහෙම කරන්නේ නැත්නම් තමයි ඒකත් හරිය නැත්නම් තමයි අසුබ මිත්‍යා භාවනා මේ විතක දුරු කිරීමට ආනාපාන සති වගේ ඒවා කරන්නේ. ඇත්තම කියනවා මේ අසුබ භාවනා මිත්‍යා භාවනා ආනාපාන භාවනා කි විතක දුරු කිරීම වගේ කියන දේවල් ප්‍රශ්නේ හඳුනා ගන්න කම විතරයි තියෙන්නේ. ප්‍රශ්නේ හඳුනා ගන්නකොට උත්තරේ ඉතනවා. ප්‍රශ්නේ හඳුනාගත්තේ නැත්නම් තමයි බේත් තෝරන්නේ. ඒ නිසා හුදුවට එන ප්‍රශ්න ප්‍රශ්න වශයෙන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ කුතිරට එන්නේ එන්නේ ස්වාධීනක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේකේ සූත්‍රයේදී හොඳ ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් කරගෙන ඒ ಗುಣ දෙකක් වෙනවා. එකක් තමයි මේ ප්‍රශ්න ඇතුළේ එක්කන නැවතත් තකසාදාල් කියපු තුහාඳුර ළඟ තමයිලා ප්‍රශ්නේ කියන්නේ. දෙක තමයි පුත්‍රජානන්සේ ඒ පුත්‍රලට දොස් කියන්නේ නැතුව ඇයි ඔබ ගියේ කියලා අහන්නේ නැතුව ආවට පස්සේ මහා කරුණාවෙන් ප්‍රඥාව ඉදිරිපත් කරනවා. අන්න ඒක හුදුවට ගලපලා තේරුම් ගන්න තියෙනවා. මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අපට මේක අදාළ නැති එකක් නෑ. නමුත් දවසින් දවස දවසින් දවස ඒක මූණවර වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන මූණවරට ලෑස්ති වෙන්න. ඒක ස්වභාවයක් බව දන්නේ කොහොමද අනිත් දන්නවා කියන්නේ. භාවනාදී කාදාකවත් ජීවිතේ උපදේශ වලින් වැඩන්නේ එළඹිච්ච தත්වෙට. මතුවෙච්ච தත්වෙට මුණ දී ගන්න පුළුවන් වෙන්නේ තමයි වැරදි කරපු ටිකම අපි පාගන. ඉතින් එකම වැරද්දක්වත් කිසි කරන්නේ ඒක වැරදි නෙවෙයි. ඒක තමයි තමන්ගේ අත්දැකීම කියලා කියන නිසා වැරදි වැරදි හොකමන දිගට භාවනා කරන එක තමයි නිවන් දකින. හරි ක්‍රමේ එනකන් ඉන්න කෙනා කවදාකවත් වැඩක් පටන් ගන්නෙත් නෑ. පටන් අරගත්ත කරන්නේ. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව කියන එක දික්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන එකේ ඒ දර්ශනයේ බොහෝම කිට්ටු. පැහැදිලි මේ දර්ශනයක් තියෙන කෙනාට තමයි භාවනාදී ඒ ගොනුව මේ එකතු ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ මේ සූත්‍රය ඉදිරිපත් කරගෙන මෙතෙක් ඉදිරිපත් කරලා සාල කණු රාශියක් මේ සාධක සූත්‍ර වලට අරගෙන මේ ඉදිරිපත් කරපු සායක සූත්‍රය සාධක සූත්‍රයක්. මේක දික්ක කියන්නේ අවසානයේදී කුළු ගන්නවන්නේ මේ අනිච්ච සංඥාව කියන වචනක්. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අනිච්ච සංඥාව කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් කියන්නේ. ඒ බලාපොරොත්තු සුන්වීම බලාපොරොත්තුෙන් භාවනා කරනවා නම් කවදාකවත් මම එකක් කියන්න චෝදනාවක් වෙන එකක් නෑ. දෙක මම කියන්නම් මේක නිතරක ජයක් හම් වෙන විරුද්ධ පක්ෂයක් නෑ. ඒ ලකුණු එනකොට ඔකට තමයි විමුක්තිය කියන්නේ. ඔකට තමයි මේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එහෙම නැතුව අපි දේවල් වලට චෝදනා කරනවනම් එහෙම නැත්නම් මේ අපේ මේ වැඩේ කරගන්න බැරි අසවල් පක්ෂයේ හොඳ හෝ නරක කියලා කියන එක තමයි මේ අනිත්‍ය සංඥාව කියන එකත් තේරුම් ගන්න. ඒ නිසා අපි මෙතෙක් ලබන තියෙන අත්දැකීම් වල අමහිරි පැත්තක් වෙන්න පුළුවන්. නමුත් ඒක හරි බුදුහාමෝ දාස් කරපු අනිත්‍ය සංඥාව කියන්නේ මේකයි. අනිච්ඡානුපස්සනා කියන්නේ මේ අනුව භාවනා කිරීමයි කියලා තේරුම් ගත්තොත් දවසේ කොයි චිත්තක්ෂණයේද භාවනාවට ගලපෙන්නේ නැති කියලා ප්‍රශ්නයක්. ඉඳගෙනම නෙවෙයි, සක්මණේ නෙවෙයි, මතුවෙන ඕන දෙයක මේ අනිත්‍ය සංඥාව මත කර ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මතුවෙන මතුවෙන එකක් උකරක් වාටපත් කරනවා. පෝෂණයක් වාටපත් කරගන්න නිසා බලාපොරොත්තු සුන්වීමක් කියන එකක් නෙවෙයි හම් වෙන්නේ. මට මේ සිද්ධියේ අනිත්‍ය සංඥාව තහවුරු කරන එකක් කියලා. මේ ලැබිච්ච මනුසාත්භාවයේ බුද්ධෝත්පාද කාලේ වටිනාකම ධර්මීය වටිනාකම තේරුම් ගන්න ක්ෂණ සම්පත්තිය කනෝ වේමා උපච්චගා අනේ මගේ ක්ෂණේ නුකිලේවා කියලා එළඹිච්ච සෑම චිත්තක්ෂණයකම ඒ අනිත්‍ය සංඥාවට හිත යොදා භාවිතා කරන පටන් අරගත්තොත් සාමාන්‍ය තේරෙන්නේ මේකේ ආන්දරෝ බුදුහාමුදුරු ඉස්සරහින් කොට යම් ආරක්ෂාවක් යම් චිත්ත ශක්තියක් ලැබුණාද ඒකේ කිසිම අඩුවක් නැහැ. අපි අද ඉන්නේ ඉස්සන්නවනේ කියලා අපි අද ඉන්න අවුරුදු 2553 මාස හතරක් ගත වෙලයි කියලා කිසිම අඩුවක් නැහැ. සජීවී ධර්ම හොඳට තේරෙන නිසා හැම කෙනෙක්ම තේරුම් අරගන්න ඕනේ. මේ බලාපොරොත්තු ශුන්‍ය ස්වරූපෙන් අදී අපි ඉදිරියටපත් වෙන්නේ අනිත්‍ය සංඥාවයි. ඒ අනිත්‍ය සංඥාවට අනිත්‍යානුපස්සනාවෙන් අනිත්‍ය අනුව තරහ වෙලා වයින් කියලා නෙවෙයි අනිත්‍ය අනුව බලන්න පටන් අරගත්තොත් අපි කොච්චරක් මේ වෙනකොට මම ජයගෙන තියෙනවා එතකොට ඉස්සරහට කටයුතු අමාරුයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාවට සවන් දී ග්‍රාමශීල දිනාටම මේ යට ගැනීමලා කියනවා නම් මේ අනිසඤ්ඤා කුළු ගැන්වේවා කුණු ගැන්වේ කියන කට්ටියට තවත් ඉදිරියට යන ශක්තිය දරගේ බල ලැබේවා. ඒ විදිහේ මේ ඒකේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණාගේ සර්වඥාන්සේ මතක් කරා වගේ සම්පූර්ණ වෙච්ච චේතෝ මුක්තිය සම්පූර්ණ කරගන්න ශක්තියයි බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාවත් මේ කී සූත්‍රයේ સમાප්තිය සටහන් කරන ශිරු දිනාට ප්‍රසන්නසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පැත්ත උයිට පොඩ්ඩක් වැඩි කාලයක් කරන් තියෙන දේශනාව සඳහා ජීවිත සමාප්ත කිරීමක් වශයෙන් පේන පිනට තුන් පැමිණීමට ඥාතින්ට ඉන්දීම සහ පරමාර්ථ දීපස් කර ගැනීමට කලින් යම සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කර ගන්න හෝ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒක සාර්ථක වෙමු.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 සමාධිමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මහමි කාල සමාධිමෝ සතරං සමාධිමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මහමි කාල සමාධිමෝ සතරං සමාධිමෝ හෝතු යාව නිපාතපත්තිය සුවපත් වෙත්වා කමා කන්තප්පා සුවපත් සුවපත් සුවපත් සරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ